අරහතෝ සම්මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුත්තංච දාරංච පිටරංච මාතරං ධනං ධනඤ්ඤානි වන්දවානි ඉක්වාන කාම කාමනි යථා දිකානං ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඉදිරිපත් කරගන්නේ පුරුදු පරිදි කග්ග විසාන සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන එක ගාතාවක් අපි වෙනදා ඉදිරිපත් කරගත්ත කාරණාවට වැඩි මේකට තීරුම් ගන්න සරල ගතියක් තියෙනවා. තීරුම් ගත්තට ක්‍රියාවත් කරනකොට සෑහෙන අපහසුතාවලට මතුවෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ වගේ පිරිසක් දැනටමත් ඒක සම්බන්ධ යම් යම් ක්‍රියා අරගෙන තියෙන නිසා මෙවැනි පිරිසකට සමහර විටක මේ වගේ දෙයක් අහනකොට සතුටක් ඇති වෙන්න පුළුවන්. මුගක් කාලවට දැනටමත් తాවකාලිකව හෝ මේ ගිහි බන්දර වලින් වෙන්වීමට හිතාමතා නැති කෙනෙකුට නම් මේක තද බීතිකාවක් ඇති කරන්න ඉඩ තියෙනවා. නෑ නම් හොඳයි කියලා හිතෙන් ඉඩ තියෙන જાති කතාවක්. ඉතින් මේකේ සඳහන් කරලා තියෙන්නේ වස්තුකාමයේ සම්බන්ධ ආදීනව ටිකක්. අපි ජීවිතේ පුරා සංසාරේ පුරා සාමූහිකව සහ පෞද්ගලිකව මෙතෙක් කල් රැස් කරගත්ත වස්තුකාමී ඊට පස්සේ ඒ වස්තුකාමය ඊටාම ඕලාරිකයි ඊටාම ගොරෝසුයි ආර්යයන් වහන්සේලා පිළිකුල් කරන සහගතයි නමුත් පෘ탁ජනයන් විශාල ලාභයක් විශාල ජයග්‍රහණයක් විශාල ශිල්පයක් විශාල නිර්මාණ ශිල්පයක් විදිහට හිතාගෙන ඉතින් ඒක ඒ දෙපැත්තේ වෙන් වෙලා තියෙන්නේ ආර්යයන් වහන්සේලායි වට අප්‍රසන්න කරන අතර පෘ탁ජනයන් මෙච්චර බැඳිලා ඉන්නේ ඒ වස්තුකාමයට පස්සේ තියෙන ක්ලේශකාම පිළිබඳ නොදැනුවත්කම නිසා. ඉතින් යම් කිසි කෙනෙක් බණහාලා හෝ සංසාර දුක දැකලා කල්පනා කරලා හෝ නැත්නම් භාවනා කළ අත්දකලා මේ ක්ලේශකාම පිළිබඳව හැඟීමක් වේසමාත්‍ර හැඟීමක් ඇති වුණොත් එයාට වස්තුකාම පිළිබඳව අලුත් විදිහට කල්පනා කරන්න වෙනවා. එහෙම නැත්නම් පිස්සුවද. ඒක ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ ක්ලේශකාම පිළිබඳව අවබෝධයක් ඇති වුණාට පස්සේ වස්තුකාම පිළිබඳ අලුතෙන් කල්පනා කරන්න බැරි අයට තමයි පිස්සෝ කියලා කියන්නේ. මානසික අසහන කියලා කියන්නේ. වැඩි <coughs> ලෝක දෙකක් අතර හිර වෙනවා. ඒක නිසා කාට හරි මේ වස්තුකාම සංකල්පය සහ ක්ලේශකාම සංකල්ප දෙක තේරුම් ගන්න පුළුවන් නම් එයාට ඉතින් සාමාන්‍ය ආධ්‍යාත්මික මිනිස්සේ එහෙම ආගමානුකූල මිනිස්සෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ වස්තුකාම පිළිබඳ මේ කතන්දරයේ මේ චිත්‍රයේ මේ නිදර්ශනය හරහා අපි දැනට ලබලා තියෙන ක්ලේශකාම පිළිබඳව අවබෝධයට තව ටිකක් තල්ලුවක් තව ටිකක් දීර්යක් තව ටිකක් පෙත සකස් කරගන්නයි මේ ගාතාව මම හිතන උදව් කරන්නේ. ඉතින් මේක සඳහන් වෙන්නේ අනිකුත් කග්ගවිසාන සූත්‍රයේ සඳහන් වෙන ගාථා වගේ පසේ බුදු භාවයට පත්වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ලද උදාන ගාථා විදියටයි. නැත්නම් ප්‍රීති වාක්‍ය විදියටයි. ඉතින් මේකෙත් කතාව සඳහන් වෙන්නේ ඒ දුවදරුවන් සහිත බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ඒ බරණැස් නුවර රාජ්‍ය කරන කාලේ ඒ රජුරවන්ට කල්පනාලා තියෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පරිපාලන කටයුතු නිසා විදින වදෙත් මේ කොහොම හොයන්නේ මහන්සි වෙන්නේ මේ බට්ටික සපයා ගන්න නෙවෙයි බඩගු බඩ වීත රකින්නනේ ඉතින් මේ බඩ වීත රකින්න මෙච්චර දුක් ගන්න ඕනද කියලා ඊට පස්සේ ඒ රජුරෝ ඒ තමන්ට තියෙන වස්තු කාම දැකලා ඔක්කොගෙම ආඩ්‍යයි නමුත් ඒ වයින් තමන්ට උදේ හවස මේ තමන්ගේ ඔලු ගෙඩිය තරම් බත් ගුලියක් හොයාගන්න මෙච්චරම නටන්න ඕනද මෙච්චරම ආතතිගත වෙන්න ඕනද මෙච්චරම අසහනශීලී වෙන්න ඕනද කියලා කල්පනා වෙච්ච සංවේගයෙන්ම රජකීය අතහැරලා ගිහිල්ලා රජසප අතහැරලා පැවිදි නැත්නම් තපස් ශීලය අරසාල කරලා ඒකෙන් පස්සේ බුදු භාවයටපත් වෙලා ප්‍රකාශ කරපු ගාතාවක් කියලා කියන්නේ. පුත්තංච දාරම් පිතරංච මාතරං. දුවදරුවන් අම්මා තාත්තා. මේ අපේ ජීවිතේ කුලයා කෙරෙහි ඇති බැඳීම කියලා කියන්නේ මේ දුවදරුවන්ට ඇති බැඳීම. එහෙම නැත්නම් අඹුවට ඇති බැඳීම. නැත්නම් අම්මා තාත්තා. එහෙම නැත්නම් ධනංජ දන්නානි ධඤ්ඤා නිච බන්ධනානි. ධන දහාන්‍ය වලට ඇති කැමැත්ත. ඉතින් ධනය කියලා කියන්නේ මේ රත්තරන් මිනිමුතු වගේ මනිමුත්ත සිවාල පවංක ආදි කියලා ඉස්සර කාලේ තිබුණ ඒ වටිනා දේ ඒවට ධානය කියලා කියනවා. ධාන්‍ය කියලා කියන්නේ සත්ත්‍ය ධාන්‍ය වලට අටුවේ තියෙන වී ටික පැතේ තියෙන කුරහන් ටික අමු ටික ආදිවර ධන දහාමි කියලා කියනවා. ඉතින් මෙවට තියෙන බන්ධන පුදුම බන්ධන જાතියක් මේවාරි තියෙන්නේ. ඒ බන්ධන જાති මේකේ මේ ශාසනික විවහාරේ බන්දු කියන වචනේ සඳහන් ඥාත බන්දු බන්දු මිත්‍ර මිත්‍රයන්ට ඇති බැඳීම ඥාතීන්ට ඇති බැඳීම ඊගාවට භෝගවලට තමන් උපයා ගන්න ලද කෙත්වතු ධන ධාන්‍ය ධාන්‍ය වලට ඇති බැඳීම සහ තමන්ගේ ශිල්පයට ඇති බැඳීම. මේ විදිහ හතරකින් අපි ජීවිතයේ බරු බැඳලා ගැට ගැහුවා වගේ වාත සාගරේ අඩියටම බැඳලා තියෙනවා. ඒ නැත්නම් කර්ම සාගරේ නැත්නම් වේදනා සාගරේ අඩියටම බැඳලා තියෙනවා. මේ බන්දු මිත්‍ර නැත්නම් ඥාත බන්දු, මිත්‍ර බන්දු, ශිප්ප බන්දු, භෝග බන්දු කියන මේ හතරට. ඉතින් මේවා කෙරෙහිම මැත්තේම දෙවත දිවා රාත්‍රී ගත කරලා මේ මරණ මොහොතට ගියාට පස්සේ මේ එකකින්වත් කිසිම අහුවරණයක් නැති බව දැනගන්නකොට ඒ කෙනාට ඇති වෙන පශ්චාත්තාවය මරණ බය ඉක්මවල යනවා. ඒකයි මරණ බය දරා ගන්න බැරි අපිට. ඒ වෙනකම් මේ හතරේ බැඳිලා ඉන්න එක්කනට ඒ මරණ මොහොතදී මේ බැමි ගලනවා කියලා කරන්න බෑ. ඒකනේ හිත්වාන කාම කාම නියෝ නියථා ඕදිකානි මේ කාම වස්තුන් අපිට බැඳිලා තියෙන්නේ ඕදිය සහිතව. ඒක හරියටම දන්නවා මේකට මේ බැඳීම කියලා. තමන්ගේ අඹුවට තියෙන බැඳීම නෙවෙයි දරුවට අම්මට තියෙන. අඹුවගේ බැඳීම අඹුවගේ බැඳීමයි. ඊට පස්සේ ලොකු දුවගේ බැඳීම පොඩි දුවට හරියන්නේ නැහැ. පොඩි දුවගේ බැඳීම මැද්දුම දුවට හරියන්නේ නැහැ. ඒගොල්ලොත් බැඳීමක් ඇති කරගත්තොත් මොනම හේතුවක්වත් නැහැ. ඒ වෙල්ල මිටිකනකම් අතාරින්නෙත් නැහැ. අන්නේ ඕදිය සහිතව එක එකනට මේ බැඳෙන බැඳීම කාම ශක්තිය මේ කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය ඕදිය දිහා බලනකොට ඒක සීමාව මරියාදාව වැටමායිම පෙන්වන හැටි බලනකොට පැහැදිලිව පේන කර්ම ශක්තියක් තියෙනවා. ඒ පොඩි දුවට තියෙන බැඳීම ලොකු දුවට නැති වෙන්න පුළුවන්. පොඩි පුතාට තියෙන බැඳීම ලොකු පුතාට නැති වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඒ ඒ ඒකන අතර ඇති මේ යථාෝධිකාණී ඒ ඕදියානු රත්තරන් වලට කැමති තියෙන කෙනා රිදී වලට කැමති නැති වෙන්න පුළුවන්. මිනිමුතු වලට කැමති එක්කන රත්තරන් රිදී වලට අකමැති වෙන්න පුළුවන්. ඒ දෙයට එයා ශිල්පය අනුව බැඳෙන බැඳිල්ල එයා හිතන්නේ මගේ මේ භව සම්පත්තියක් මගේ විශේෂ ආකර්ෂණයක් කියලා. ඒත් ආකර්ෂණයක් නම් තමයි. ඒක වෙන්නේ මේ කාමයට මේ මේ සංසාරෙට මායයට කෙලෙස් වලට තමන්ම ඉල්ලගෙන ඇලිවැදී ගන්න ගතියක් තියෙන නිසා ඕදිය සහිත වූ මේ බැඳීම මේ ලෝකයේ උපරිම ප්‍රයෝජන ගන්නේ මේ වෙළඳ දැන්වීම හදන කට්ටිය විතරයි. ඒ වෙළඳ දැන්වීම හදන කට්ටිය හරියටම දන්නවා මෙන්න මෙතෙන් තට්ටු කරොත් මේ මිනිහා කනවා. ඒ හරියට මේ මනසට ඕන කරන දේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒක නිසා අද වැඩියම වෙළඳ ප්‍රචාර සඳහා ලංකාවේ පාවිච්චි කරන්නේ බුද්ධ රූපයයි නිර්වත් කාන්තාවක රූපයයි. ඒවට බැඳෙන බව කවුරුත් දන්නවා. ඒ නිසා බුදු රූප විතර ලංකාවේ අවචාවට ලක් කරලා නැහැ වෙන ලෝකේ කිසිම රටක. හතරවන් හන්දි ගාන බුදු පිළිම දාලා තියෙනවා. පත්‍රවල පුරෝලා තියෙන කිසිම සීමාවක් නැහැ. ඒ වගේම නිර්වත් කාන්තාවගේ රූපේ ඉතින් මිනිස්සයා දන්නවා මේ වෙළඳ ප්‍රචාරය කරන මිනිස්සයා එහෙම නැත්නම් අපි කියන මේ ජාතිවාදී ආගම්වාදී කට්ටිය දන්නවා කොහෙන්ද මිනිස්සයාට කුචු කවන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපේ යුගයේ මේ වෙනකොට ඉතාමත් ප්‍රසිද්ධයි. කවුරු හරි කෙනෙක් කල්පනා කරුවොත් එක වෙසක් කාලයකට දැන් අපි කිට්ටු කරනවානේ කුණු කූඩු වලට යන බුදු පිළිම සංඛ්‍යාව. අසුචි ගොඩවල් වලට යන බුදු පිළිම සංඛ්‍යාව. පෑගෙන බුදු බුදු මේ මේ බුදු පිළිම සහිත පත්‍ර ප්‍රදේශය. ඒ වගේම වට්ටක් අවතන හැටි, ඒ වගේම කරවලෝතන හැටි, ඒ වගේම මාළුවතන හැටි දිහා බලනකොට අනේ බුදුරජාණන් වහන්සේට මේ කරන කවුරු වැද්ද කියලා. නැත්නම් අච්චු ගහන එක දන්නවා කොච්චර කෙරුවත් මේක මිකිනවා. එනිසා ඒ ඕදිය දන්න මනුස්සයා අසීමිතව අපෙන් වැඩ ගන්නවා. අපේ ඒ ලෝභකම තියෙන තාක්කල් ඒ මනුස්සයාගේ මඩිස්සල පිරෙනවා. ඊට පස්සේ අපි මේ මනුස්සෙට බැන්නට ඒ අපේ කාමයේ වැඩ කරන්නේ ඕදියක් සහිතවයි, සීමාවක් සහිතවයි, මරියාදාවක් සහිතවයි. ඒ සීමාව ඇතුලේ ඒ මනුස්සයාට විශේෂ ආකර්ෂණයක් තියෙනවා. එයා ඒක පළඳිනවා ඔටුන්නක් වගේ. මම අසවල් දෙයට කැමති මම අසවල් දෙයට කැමති මේක රුචිකත්වයේ මේක මගේ මේක මගේ පෞරුෂත්වයේ කියලා මේ බඳින දෙයට මේ රජ්ජුරෝ කියලා කියන්නේ කාමානීය ඕදිකානි ඕදිය සහිත මේ කාමය මගේ සුවිශේෂ මනාපේ මගේ ෆේවරිට් එක ඒ සඳහා ඕනේ ගානක් ගන්න ලෑස්ති ඒ බොන මිනිස්සුන්ට තියෙනවා ඒ ඒ ඇල්කොහොල් ಜಾති ඉතින් ඒකයි මේකට වැඩිය මේක හරි ගණන්. 10 ගුණයක් විතර ගණන් ගන්නක් නෑ. යාට ඕන එක මේ මගේ සුවිශේෂතේ. ඒ වගේම කාන්තාවන්ට ඒ වර්ණ, ඒ ඇඳුම්, ඒ ආයිතං කවුරු ගිහලා තෝරලා හරියන්නේ. තමන්ම ගිහලා තෝරන්නල පහුවෙන්ද ගිහලා දෙන්නත් ඕන. ගිහලා දීලා ඒක මාරු කරන්නත් ඕනේ. ඒක තමයි ඒකේ තියෙන ඕධිය. සීමාව විදිහ ඒක දිහා බලනකොට පේනවා. මේ ලෝකයේ මේ මේ ආහාර දාමේ සතෙකුට හැම ගොදුරම ගන්න බෑ. ඒ සතාට ගොදුර පරිණාමේ කර්මයෙන්ම බැඳිලා ඒ සතා ඒ ගොදුරටමයි යන්නේ. ආයේ වෙන දෙයකට යට කරන්න බෑ. ඒ මුඛෝපාංග සකස් වෙලා තියෙන්නේ ගොදුර සකස් වෙලා තියෙන්නේ කර්මානුරූපෝ. ඒ වගේ අපේ රුචි අරුචිකන් දෙක ගත්තොත් ඒක තමන් හදාගත්ත එකක්ද අනුන් දෙන එකක්ද එහෙම නැත්නම් හේතුඵල ධර්ම වලින් වැඩ කරද්දී එකක්ද කියලා බලන්න කිසිම කෙනෙකුට වෙලාවක් නෑ. කිසිම හැම කෙනාටම වෙලාව තියෙන ඒ අවශ්‍යතාවයේ සපුරගන්න දිවා රාත්‍රී නොකරා ගහපු අමුඩේ ලියන්නේ නැතුව මහන්සි වෙන එක විතරයි. ලැබුණාට පස්සේ ඒකෙන් කිසිම හරපද්ධතියක් නැහැ. ලැබුණාට පස්සේ මෙතෙන් දඟලපු දේ ලැබිච්ච බව දන්නවා. නමුත් ලැබිච්ච දේෙන් ලැබෙන සතුටක් නැහැ. අතෘප්ති කරගතියක්, අතිත්ති ගතියක් කාමේ තියෙනවා. නමුත් ඒක ලබා ගැනීම සඳහා සටන් කරනකොට ඕනේ ජඩකමක් කරනවා. ඕනේ ඊර්ෂාවක් කරනවා. ඕනේ ක්‍රෝධකමක් කරනවා. ඕනේ ෂටවැඩක් කරනවා. ඒ නිසා මේ කාම වස්තු වල නැත්නම් මේ වස්තු කාමයේ තියෙන මේ එක්කනාට එකට එකට මේ බැඳිලා තියෙන ගතියට අපි සාමාන්‍ය සිංහල වචන පාවිච්චි කරන්නේ එක එක්කනාගේ රුචි අරුචිකම් කියලා. නිසා ඕනම කෙනෙක් නම් කරන්න පුළුවන් එයාගේ රුචි අරුචිකම් අනුව. ඒ වගේම ඒකට තව ටිකක් මෝරුණාට පස්සේ ඒකට කියනවා පෞරුෂත්වය කියලා. අපි මේ පෞරුෂත්වය කියලා රකින්න හදන්නේ අපේ රුචි අරුචිකම් පොදිය බාධාකින්තරෝ ලැබෙන්න ඕනේ. රුචිය බාධා කරන එක සතුරා අරුචිය දෙන එකන සතුරා රුචිය ලබා දෙන්න සතුරා අරුචිය දුරු කරන මිතුරා අරුචිය ලබා දෙන්න මිතුරා අරුචිය දුරු කරන මිතුරා කියලා ඉතින් මේක නිසා තමයි උදේ ඉඳලා හැන්දානකම් මේ තනියම කල්පනා කරන්නේ අපිට පොදු කල්පනාවක් නැත්තේ මොකද අපේ කාම වස්තු ඒකට ඕදියෙන් ඒකට සීමාවෙන් ඒකට මරියාදාවේ සීමා වෙලා තියෙන නිසා කවදාකවත් තව කෙනෙක්ගේ ලබාගත් දෙයක් මට මගේ මනදොල හතුරන්නේ මට මගේ එකම ඕනේ. එනමුත් අපි සාමාන්‍ය කරන්නේ අනුන් කරන උපක්‍රම හැටියට ඒ විද්‍යානුකූල සමීකරණ අරගෙන ඒ ආර්ථික සමීකරණ දාගෙන දේශපාලන සමීකරණ දාන්න සටන් කරනවා. සටන් කරාට අපි බලාපොරොත්තු වෙන දේ අල්ලපු gider ඕන එක නෙවෙයි. අනික් කෙනා ඕන එක නෙවෙයි. මට මගේ එක ඕනේ. ආන් ඒ නිසා අපිට පුද්ගලික ෂට ගතියක් තියෙනවා. පුද්ගලික මායා ගතියක් තියෙනවා. පුද්ගලික වංචනික ගතියක් තියෙනවා. මේ මගේ කොටහ මට ඕන විදිහට ගන්න. ඒ නිසා ඒ ඕධිය අනු යන <clears throat> ආශාව පැත්තක දාලා කාටත් අම්බන බත කාලා නිකන් හිටපන්. එළල දින පැදුරක බුදිය ගැනීම ඉවරනේ ප්‍රශ්නේ. ඉතින් කොච්චර මේක මානසිකට වෙනසක් ඇති කරනවද පටලවාගත්තද කියනවනම් සමාජවාදී ලංකාවට ආපු ගමන් ඔක්කොමලා හිතුවා කාල් මාක්ස් කියන්නේ මේක තමයි කියලා. කාල් මාක්ස් ඔක්කොම සහෝදරයෝ ඔක්කොම පොදු වස්තුව පාවිච්චි කරන්න ඕනේ ඒක හැලියපත් ගන්න ඕනේ ඒක පැදුරු පුදියන්න මේක කාපු අපේ අමන හාමුදුරුවෝ සම සමාජ පාටි සොක්කොටම මඩිස්සලේ තියෙන හොරසලි පවා දාන්න පටන් ගත්තා සමාජවාදී පක්ෂ හැදුවා මේ බුදුජාන් වහන්සේ පෙන්වන මේ මේ කාමයේ අතහැරීමෙන් ලබන මේ ආර්ය සමාජය සම සමාජය සමානයි කියන. ඒක දැන් කාලා තියෙනවා. දැන් දන්නවා. ඒ සීතල යුද්ධෙත් දැන් ඉවරයි. ඒ ඒ කියන දේවල් වලින් මේක කරන්න බෑ. ඒක විප්ලවයකින් හෝ සමාජ විප්ලවයකින් ගන්න එක නෙවෙයි බුදුජානස්සේ දේශනා කරන්නේ පෞද්ගලික වෙනසකින් විතරයි කරන්න පුළුවන්. Tamange රුචි අරුචිකන් ටික පාවා දෙන්න බැරි නම් හැමදාම මස් කඩේ කොක්කේ. එහෙම නැත්නම් මාළුවා බිලිය ගිල්ල වගේ වතුරේ හිටියත් ගොඩ හිටියත් තව චිත්තක්ෂණයක උ ගොඩ එනවා. ඊට පස්සේ ගැහෙන්න පටන් ගත්තට පස්සේ ආයෙ මාළුවාට යාළුවෙක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ රුචි අරුචිකන් ටික පාවා දෙන්න බැරිකම නිදර්ශනයක් තමයි මේ බ්‍රහ්මදත්ත රජුරෝ මේ දබන් උපයක් හම්බ කරගන්න මේ බත් ටිකටද මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ වටමේස සාකච්ඡා යටමේස සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ඔක්කොම කියලා ඇත්තටම බැලන එකක් කරනවා. ඒ නිසා එතුමා ඒක පැහැරලා දාලා බැහැර කරලා ගියාට පස්සේ ඒකෝචරේ khagga විසානකම්. ඔහේ අලයත්තම් බන කාලා කොලයත්තම් බන කාලා පැත්තකට වුණාම ඔය කිසි කෙනෙකුට වග වෙන්න ඕනකමකුත් නැහැ. ජීවිතේ හුදකලා වෙනවා, පෞද්ගලික වෙනවා, ලැබෙන කොයි එකත් හොඳයි. ඒක ස්වභාව මින් ලැබෙනවා. ඒකට කියනවා මේ පවත්ත ඵල භෝජී කියලා. තමන් තීන්දුව කරන මෙන්න මේ ප්‍රදේශෙ විතරයි මං හැදිරෙන්නේ. ඒකේ තියෙන අල විතරයි කන්නේ. ඒකේ තියෙන මුල් කොළ ටික විතරයි කන්නේ කියලා. සමහරලාට ගහක් යට වාඩි වෙනවා. ඒ ගහින් වැටෙන ඡායාවට වැටෙන ටික විතරයි කන්නේ කියලා. වැටෙන ඵලයක් විතරයි කන්නේ කියලා අදිෂ්ඨාන කරන හිටපුවාම එයාට අර මේ ආහාර දවන්න ඕනේ නෑනේ. විශාල ප්‍රශ්න නෑ. ආතතිය නෑ. දැවිලි තැවිලි නෑ. ඉතින් අර දෙන දේ කාලා විවේක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒක මේ රාජ්‍ය මෙහෙවනවා වගේ එකක් එහෙම නෙවෙයි. ඒනි ගොඩාක් වෙනස්. හැබැයි අර රාජ්‍ය මෙහෙවන කෙනෙකුටත් ඒක අතහරින්න පුළුවන් නම් මෙතෙන් යන්න පුළුවන්. හැබැයි තුංගෝ දෙනෙක් හිතන්නේ රජුරන්ගේ බිසව හිතන්නේ අපරාජ රජසිරියක් නැති කරලා પરම්පරාව නැති කරලා අතල්ලා ගියයි කියලා. රට්ටුත් හිතන්නේ අම්මෝ රජුරෝ ඉන්නවනම් හරිම ලාභයි කියලා. ඇත්ත ඒගොල්ලන්ට ලාභයි නමුත් රජුරවන්න මොලේ තියෙන නිසා රජුරෝ තේරුම් අරගන්නවා මේ බත් ටික කන්න මෙච්චරම කඹරන්න ඕනේ. ඒක මේ තමන්ගේ ටික නෙවෙයිනේ අපි දැන් මේ කාම වස්තුකාම කිව්වහම දැන් ඉස්සල්ලාම තියෙන්නේ කාම තණ්හාවනේ මේ මගේ ඉදරම් පිනවන එකනේ. ඒකට ඥානකොටම මාර්යා දෙවෙනි අභියෝගය දෙනවා භව තණ්හාව. මගේ අයත් පවුලේ අයත් අපේ අයත් හිතත් හැම යන යන තැනත් හැම තැනම මේ සැප මට ඕන. මට විතරක් තියෙන එක නම් ඒක ප්‍රශ්නයක් නෑ මට දැයි කරගත්ත හැකි. නමුත් එතකොට මගේ පවුලේ අයට, මගේ ගමේ අයට, මගේ ආගමේ අයට, මගේ නගරේ අයට දැන් දැන් තිබුණට බෑ හෙට. ඊට පස්සේ මම යන යන තැන. ඉතින් මේකට කියනවා තමන්ගේ ඉඳුරම් පිනවීම කාම තණ්හාව ඉතිරි පැතිරි වැඩෙනවා අපේ කියන වචනේ. ඒ අපේ කියන තැනට ගිය ගමන් කරත්තෙට බෙල්ල දීපු මීහරකෙක් වාගේ එළහරකෙක් වාගේ මේ බර අදිනවා අසීමිතව මාගේ මේ සටන හුදෙක් රට ජාති ආගම පිණිසයි කියලා තමන්ගේ සරණ පාවා දීලා මහා ලොකු ත්‍යාග ගන්නවා. ඉතින් අනික් කටේ හායි හායි ගාලා අපුඩි ගාලා මේ ඇස්ස ස්ටේජ් එකක් උඩ තියලා අන්දනවා. අර යකා කාඩ්බෝඩ් උටුනක් දාගෙන. තමන්ට උයාගත්ත බත කන්න නැහැ. තමන්ගේ ආධ්‍යාත්මයක් බලා ගන්න වේලාවක් නැහැ. මේ මිනිස්සු සරුංගල් ඇරන වගේ උඩාරිනකොට සරසර ගගා ඉන්නවා තෙමිල වැටෙන වෙලාවේ කවුරුත් නැහැ. බුදුජානනාංශෙත් ඔය රජකීය අතහැල්ලාවිලා තමයි මේ කතා කියන්නේ. දැන් මේ නම් කියන්නේ මේ බ්‍රහ්මදත්ත රජු කෙනෙක් රජේ අතහැරලා ගිහිල්ලා කැපවිඳලා එතුමා කරන ප්‍රීති වාක්‍ය. ඉතින් ඒක නිසා හුඟ දෙනෙක් හිතනවා මේ අපි දැන් ඉන්න තත්වයේදී ඒක අතහරින්න අමාරුයි. අපි මේ දුප්පත් වුණා නම් අතහරින්න පුළුවන් වෙයි. නැත්නම් අතට පැයට සල්ලි තිබුණා නම් අතහරින්න පුළුවන් වෙයි කියලා. කවදාකවත් මේ ඉන தත්ත්වය අතහරින්න පුළුවන් කියලා සංසාර කිසිම තැනක් නෑ. ඒකට සරුවචාන්සිය සඳහන් කරන්නේ తත්‍ර తත්‍රාබිනන්දති. ඔබ කොතන තියෙන්නේ ඒක අල්ලගන්න. මොන දේද දෙන්නේ ඒක අල්ලගනවා. අපායට ගියාම මැරෙන්න බයයි කියනෝනේ අපාය. අපාය මැරිච්චා හොඳ තැනකට යන්නේ ඒත් බයයි. ඒත් අර කටුකොහලේ ඇවිද ඇවිද අනේ කොහොම හරි මාව බේරගන්න මට අපාය දීර්ඝායස ලැබෙන්න බෝධි පූජා තියන්නේ කියලා. ආශිර්වාද කරන්නයි කියන මට වැඩි කාලයක් අපායේ ඉන්න. මේ මනුස්ස ලෝකේ හිටියත් ඔච්චරම තමයි. මේ බෝධි පූජා තියදී ආශිර්වාද කර කර මේ අසුචිය වළඳන්න තියෙන ආශාවනේ. අපායට ගියත් වෙන් වෙන්න කැමති නැහැ. ඒක නිසා යම් තැනකට අපි බැඳුනේ යම් ඕදියක යම් සීමාවක යම් මරියාදාවකද ඒකට බැඳිලා ඒක පෝෂණය කිරීම ಜಾතිවාදය කියලා හිතාගෙන ආගම කියලා හිතාගෙන වර්ගය කියලා හිතාගෙන අපි නොදන්න මොකද්ද එක ලකින්න ඉතින් ඒ බන්ධනය කාට හරි මෙව බණක් කාලා හෝ උකුණු ඔලුවක් තරම්වත් ඔලුවක් තියනනම් ලුණු මිරිස් කන જાති තේරුණොත් ඒ මිනිස්සයා නිකමට හරි මේකෙන් ගලවන්න ගිය දවසේ අන්න තේරෙනවා මේකේ තියෙන භයානකකම මේකෙන් ගැලවෙන්න අල්ලනට වඩා බොහෝම අමාරු කොස් කපනවා වගේ කොහොල්ල ගෑවුනට පස්සේ මජන් ගෑවුනට පස්සේ අයින් කරන්න බෑ. අයින් කරන්න ගිය මනුස්සයා වස්තුකාම දිහා බලන හැටිත් උපයන්න යන මනුස්සයා වස්තුකාම දිහා බලන හැටිත් අතර වෙනස තමයි ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව කියන්නේ පුළුවන් තරමක අතහරින්න බලන්න එපා. දානයක් දෙන කතාවක් කවදා හරි කවුරු හරි දැකලා තියෙනවද ආර්ථික විද්‍යාව පොතක? හිතන්න පුළුවන් ඒ ආර්ථික විද්‍යාඥයෙකුට මේ තමන් හම්බ කරලා කාට හරි දීලා ඒකෙන් ලැබෙන ආධ්‍යාත්මික සුඛයක් කිසිම සමීකරණයක් ලියන්න පුළුවන් ඒ නිසා ආර්ථික විද්‍යාව කියන්නේ මේ වස්තුකාමයේ වැඩි කිරීම සඳහා ඒ කියන්නේ ලබන සංසාරට දුක වැඩි කිරීම සඳහා ලියන්න තියෙන රත්තරන් සමීකරණ ටික තමයි. මේක අතහැරීම සඳහා කරන දේවල් ආර්ථික විශේෂඥයෝ දකින්නේ කාලකන්නිකමක් විදියට. මේ උපයසපය ගන්න පුළුවන් වෙලාවේ මේ දානෙ දීදී අනුන්ගේ සප කල්පනා කර කර ඉන්නවා. ඒක නිකන් මොලේ නරක වෙච්ච වැඩක්. ඒ නිසා හම්බ කරන කතාව. ඒ නිසා මේ වස්තුකාමය අතහරින්න ගිය මිනිසයා ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ගියොත් පිස්සු තමයි හැදෙන්නේ. වස්තුකාමයේ පස්සේ යන මිනිසයා වස්තුකාමයේ අතහැරීමේ ක්‍රමවේදය හොයන්ට යන වෙලාවේදී ඒ මනුස්සයාට වැටහෙන මේ ආර්ථික විද්‍යාව ඒ කාන්තේ මොලේ දෙපැත්තට ඉරලා දානවා. ඒ මනුස්සයාට යහ සෞඛ්‍ය සම්පන්නකමක් මනසේ තියාගන්න බෑ. ඒක නිසා සරුවච්චන් වහන්සේ සඳහන් කළ තියෙනවා මේ ගාථා පෙළේ අන්තිමට අත්තට්ඨ වඤ්ඤා අසුචි මනුස්සා. අර්ථ ශාස්ත්‍රයේ සලකන ආර්ථික විද්‍යාව සලකන මිනිසයා අසුචි කියලා කියනවා. ආර්ථික ගැන හොයන මිනිසා රුපියල් ගැන කල්පනා කරන මිනිසයාගේ කල්පනාව අසුචි. අත්තට්ඨ වඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකග්ග විසාන කප්ප. හැබැයි මේක එක කෙලවරට යන්න නරකයි මේ ආර්ථිකයක් නැතුව මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න බෑ. ජීවත් වෙන්න ඕන. නමුත් මේ බඩට ඕන බත් ටිකටද මෙච්චර නටන්නේ කියන එකයි හොඳම ආදර්ශය. Tamanට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සඳහාද අපේ මේ හටන එහෙම නැත්නම් මේ සුඛභෝගීත්වය, පාරිභෝගිකත්වය, පරිසර දූෂණය මේ පෘථිවිතලේ රත් කිරීම සඳහා අපි කරන අමන වැඩේටද මෙච්චර අපි ආතතිය ගන්න කියන එකයි කතාව. ඉතින් සර්වචනාංශේ වැඩ ඉන්න කාලේ මේ පැවිදි වෙච්ච සංඝයා ඒ කියන්නේ එතකොට ඔය ගුණ ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලානේ. ඒ තාම කාම වස්තු හෝ වස්තු කාමයේ අඳුනගෙන නැහැ. ඉතින් මේ සංඝයාංශල දවසක් මේ පින්නපාත යන ගමන් හිරගෙදර ඉස්සරහා පින්නපාත යනට මුරකාවලේ ඉන්න කාවල් කාර්යා දාන ටිකක් බෙල්ලනවා. ඉතින් පස්සේ යාළු වෙනවා. යාළුලා ඒ මේ හාමුදුරෝ ඒ මනුස්සයත් එක්ක කුළුපග වෙනවා. කුලපග වුණාට පස්සේ කියනවා මේක ඇතුලේ ඉන්න ඔක්කොම අපරාධකාරයෝ ඒකට දඬුවම් දීලා පිටට යන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්න එකයි මම කරන්නේ <clears throat> වට තාප්පල ඉඳලා කටුකම්බි ගහගෙන දියාගල් කපාගෙන ඉන්නේ කියලා. කාටවත් මේක ඇතුලට යන්න දෙන්නෙත් නැහැ. මේකෙන් පිට වෙන්න දෙන්නෙත් නැහැ. ඉතින් මේ මේ හාමුදුරුවෝ ඊට පස්සේ කියනවා ඕගොල්ලෝ යනවනේ. ඔය අපිට ඕන කට්ටියට අපි යන්න දෙනවා. වෙන කාටවත් යන්න දෙන්නේ නැහැ. මොකද දැන් උනත් හිරගෙදරට ගියොත් ඒ මිනිස්සු එක්ක බීඩිය රයි යනවා, එක්ක ගංජා රයි යනවා, එක්ක සිගරට් රයි යනවා. ඕකට යන්නේ. ඒක නිසා යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ආම්දුර කියනවා අපි ආවොත් යන්න දෙනවා. ඉතින් කාවල්කාරය කල්පනා කරලා වෙලාව බලලා කියනවා ඔබ වහන්සේලා මේ වෙනමම සත්තු జాතියක් නේ. ඔය මේ මේ හිරේ ඉන මිනිසුන්ට ගංජා සුරුට්ටු බීඩි ගෙනියන්න යනවා නෙවෙයි කියලා යන්න දෙනවා. අනේ ගිහිල්ලා බලනකොට පට්ට අවුවේ දඟල් වල බැඳලා හොය දපලා ඉන්නවා. දඬු කඩේ ගහලා දපාවකට අපේ ඉන්නවා. අත් දෙක පිටි කරා බැඳලා විලංගු ගහලා කකුල් වල දන්වල දාලා මිනිස්සු ඉන්නවා. ඉතින් අර ආම්තුරණ කල්පනා කරනවා අනේ මෙව්වා එළියේ පේන්නේ නැහැනේ මිනිස්සුන්ට. වැරදි කරනකොට දෙන දඬුවම් කිසි හවුහරණක් නැහැ අහසයට පොළොව පිට උහේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දපලා ඉන්නවා කියලා. ගිහිල්ලා මේ කට්ටිය කල්ප කතා කරන සංඝයා වහන්සේලා මේ මිනිස්සු මේ එළියේ ඉන්න විවේ විනාහසක් අර ඇතුලේ තියෙන වද බන්ධන දිහා බලනකොට මේට වැඩිය නම් දරුණු දෙයක් තවත් ලෝකේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි දැක්ක දැක්කා මිනිස්සු කිත්තම් කල් වලින් බැලලා තියෙනවා. දඬු කඳේ ගහලා තියෙනවා. යකඩ දැන් වලින් බැඳලා තියෙනවා. ඒ මිනිසුන්ට හිතකවත් නැහැ මේ කඩාන යන. කඩන්න බෑ. ඉතින් ඔබ වහන්සේගේ සර්වඥතාඥාණයට වැටෙනවද කියලා මේට වැඩිය දල බන්ධනයක්. මේට වැඩිය දැඩි බැඳීමක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ තමයි ඉතින් ඒ කමඨාන ඉල්ලන වෙලාව. ඒ සංඝයාට මේ කාරණාව තේරෙන වෙලාව මේ කාම වස්තු සහ වස්තු කාම අතර වෙනස තේරෙන වෙලාවට බුදුජානසී කියනවා නතං දල්ලං බන්ධනමාව දීරං. මේ ධීර පුරුෂයෙකුට කාම වස්තු අඳුනගත්ත කෙනෙකුට ඔය බන්ධන එච්චර බරපතල දේවල් නෙවෙයි. යදා යසං දාරුජම් බබ්බජංච. මේ දන් යකටෙන් බැඳින එක, දණු කඳේ ගහන එක කිත්තං කවලින් බඳින එක ධීර පුරුෂයෙකුට බරපතල බඳින නෙවෙයි. තණ්හා සාරත රත්තාමණි කුණ්ඩලයේසු යම් කෙනෙකුගේ හිත මිනි කොණ්ඩොල් පිළිබඳව ධනය පිළිබඳව පුත්තේසු ධාරේසු චය අපේක්ඛා. දුවදරුවන් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා නම් ඒක තමයි බරපතලම බඳින. මොකද ඒක පේන්නේ අරක පේනවා. අරක යකඩේ කපන්න පුළුවන් අයිතිකාරයාට. බන්තරි දාපු එකනට යකඩේ ගලවන්න පුළුවන්. බන්තරි දාපු එකනට ලීයෙන් ගලවන්න පුළුවන්. කිත්තම් කපේ කපන්න පුළුවන්. නමුත් මේක දාපු එකට කපන්නත් බෑ, අහුවෙච්ච එකට කපන්නත් බෑ, බුදුහාමුදුරණ කපන්නත් බෑ. මොකද මේකේ තියෙන්නේ මේ සාරත් රත්තා මණි කුණ්ඩලීසු තමන් උපයා ගන්න ලදේ මිනි කුණ්ඩල ටික රත්තරන් ටික සීප්‍රෝග දාලා ඒක තුන්තරයක් අතුර කරකෝලා යතුර ගෙනල්ලා ඒක තව එකට දාලා ඒක යතුර අරගෙන ඉනේ ගහගෙන ඉතින් ඉන අතක ගා තමයි ජීවත් වෙන්නේ. අයි මොකා ආවත් මේක උස්සනවා ඊට පස්සේ ඒක හම්බ කරන්න ඒක රකින්න ගියාට පස්සේ ඒ මනසට කෑවත් නිින්ද යන්නේ නිින්ද ගියත් නිින්ද යන්නේ මොකද මේ හම්බ කරගත්ත දේ දුකින් සපයාගත්ත දේ හොරකම් කරයි කියලා. ඊගාට පුත්තේසු ධාරේසු සේ අපේක්ෂා. මේ දරුවන් පිළිබඳව අම්මලා තාත්තලා ගන්න දුක් ප්‍රදේශය හිතා ගන්න බෑ. අපි පුංචි කාලේ අපේ අම්මලා තාත්තලා ගත්තට වැඩිය අපේ දුවා දරුවන්ට අපි මහන්සි වෙනවා කියන එක අද හම්බ කරන පරිසරයේ හම්බ කරන වයසේ ඉන්න කට්ටියට දෙතුන් ගුණයක් කැපිලා පෙනෙනවා. ඒක පිළිබඳ කළ සමාජ ගවේෂණයක සමාජ විද්‍යාත්මක ගවේෂණයක පෙන්ලා දීලා තියෙනවා. අද මේ වර්තමාන ලංකාවේ හම්බ කරන වයසේ ඉන්න ඊලන්දාරියෙකුට තරුණියකගේ තියෙන මානසික අසහනය සිංහල ඉතිහාසයේ කවදාකවත් තිබුත් නැති මට්ටමක. ඒ මොකද තමන්ගේ අම්මා ලෙඩ වුණොත් මෙමන්සයා පැය කීයක් ඕවර් ටයිම් කරන්න වෙන්නේ නැහැ. තාත්තා ලෙඩ වුණොත් පැය කීයක් ඕටන් කරන්න වෙයිද දන්නේ ගෑණිගේ අම්මා තාත්තා නැන්දම මාමා ලෙඩ වුණොත් පැය කීයක් ඕටන් කරන්න වෙයිද පුතා මේ ඉස්කෝලේ මාරු කරලා අගනුවරට දාන්න ගියොත් කී දෙනෙක් පස්සේ යන්න වෙයිද කීයක් ඕටන් කරන්න වෙයිද දැන් මේ පුතාට ඕන කරන අරක මේක අරන් දීපන් කියනකොට ඒව අරන් දෙන්න බැරි නම් විල්ලෙජ්ජයි දැන් කොළඹ ඉස්කෝලේකට ගිහලා අනිත් ඔක්කොමලා ඉව ගන්නවා අපේ තාත්තට කරන්න බැරි නම් අපේ තාත්තා කල්බදු කමිටට කරන දෙන්න ඊට පස්සේ ඒ දරුවා ඒක විනාශ කරන්න හැදලා කිනකොට අස්පනා අපිට ගෙනල්ලා අරක කපල කොටලා විනාශ කරන දකින්නකොට බඩේ වතුර ගා ගන්න ඕනේ. මොකද ඒ දරුවට කිසිම හැඟීමක් නැහැ ඒ වගේ. ඊටදී භයානකම දේ තමයි ඒ දරුවා මේ දෙමාපියන්ට වෛර කරන්නේ. අද ඒක සුද්ධ ප්‍රසිද්ධ කාරණා. හැම දරුවෙක්ම අම්මලා තාත්තට වෛර කරනවා. අම්මලා තාත්තලා අපිට කරන්නේ නැහැ. මිටඩිය කරලා කරන්න පුළුවන්. ඉතින් අර ප්‍රත්‍යවලට ගියාට පස්සේ ඒ ලක්ෂ්මණ මාත්‍ය මට කියනවා ඒ දරුවෝ ඉන්ටර්නෙට් එක බලලා බලලා බලලා බලලා මට මේක ඕනයි කියලා. මේක මෙතන තියෙනවා මෙච්චරයි ගාන මේ ගෙවපන්. ඉතින් තාත්තා කිව්වලු පර්ස් එක බෙල්ල බලපන් පුතේ සල්ලි නැහැ කියලා. පර්ස් එක නැති වුණාට බැංකුවේ බිත්ති අත ගන්නකොට තාත්තට සල්ලි එනවා කිව්වලු. ඇයි අර දැන් පොත්තන් තත් කරපන් සල්ලි එන මැෂින් එකක් තියෙනවා. පර්ස් එකේ සල්ලි නැති වුණාට බිත්ති අත ගන්නකොට තාත්තට සල්ලි එනවා තාත්තා ගිහලා අරන් දෙන්නේ. අරන් දුන්නේ නැත්නම් එදා ඉඳලා ඌ කන්නේත් නැහැ බොන්නේත් නැහැ. ඉතින් වර්ධන ව්‍යාපාර. ඊට පස්සේ දරුවෙක්ගෙන් දෙමාපියන්ට ලැබෙන අසහනේ මෙතකයි කියලා නැහැ. ඒ නිසා වැඩිම සීදීනස ගැනීම ප්‍රදේශයක් ඒ හම්බ කරන වයසට තියනවලු රජේවත් දන්නේ නැහැ ඒක. රජයට වළක්වන්නත් බෑ. අපේ සංවර්ධන තියෙන ප්‍රධාන බාධාව තමයි ඒ හම්බ කරන වයසට තියෙන ජීවිතය පිළිබඳ පශ්චාත්තාපය සහ සීදීනස ගැනීමේ ආසාව. මේ කෙලවරක් නෑ විසම චක්‍රක දුවන්නේ. ඒ නිසා කුලයා කරේ ඝණයා කරේ මේ විදිහේ කාමයේ අතින් සන්තරපණය කරන්න හදන ගතිය තමන්ගේ කාමයේ සන්තරපණය කරන්න ගන්නා වගේ දසදහස් ගුණයකින් වැඩි. ඉතින් අපි හිතනනේ මගේ කාමයේ සන්තරපණය කරන්න වැඩිය අපේ කාමයේ සන්තරපණය කරන්න පුළුවන් මම කරනවා කියලා මේක කරට අරගෙන අර ලේනෙක් මෝද ඉදින්න හදනවා වගේ වලිගෙන් මේ කරන ප්‍රයත්නය දිහා බලනකොට ඒ තරුණ පිරිසක කතා කරනකොට කිසිම දවසක ඉමක් පේන කරදර තුගයක් නෙවෙයි අත අර්ථකථන තියෙන්නේ. කිලෝරක් නැහැ. අර මිරිඟුවක් දැකලා පිටිපස්සේ දුවන මුවෙක් වගේ ඒක දුවන්න දුවන්න මිරිඟුව යනවා. කවදාකවත් මිරිඟුව සහ මුව අතර වෙනස ඇති වෙනස නැති කරන්න බෑ. ඌට තේරෙන්නේ මේ මම දුවන්න දුවන්න මිරිඟුවක් දුවනවා කියලා. ඒ නිසා ඌට කවදාකවත් මිරිඟුවේ ස්වභාවය දැනගන්නත් බෑ. මිරිඟුවේ තියෙන කැකෑරෙන වාතයක් හැබැයි පේන්නේ සිලිලාරේ සහිත සීතල ගියක් වගේ. ඉතින් අර කැකෑරෙන කාන්තාරේ දුවල දුවල දුවල දුවල උගේ ඇඟේ තියෙන දාඩිය ටිකක් තියුණාට පස්සේ සතු වැටලා මැරලා යනවා. ඉතින් මිරිඟුවේ ස්වરૂපේ දකින්න නම් කාම වස්තුන් අතහැර දැමීම අබ්නිෂ්ක්‍මණය නැත්නම් ගිහිගේ අතහැරීම කියන එක කෙරුවට පස්සේ භාවනා කරන්න ආපු කට්ටියට තේරෙනවා ඒ ඔක්කොම අතහැරලා කුෂන් එක උඩ වාඩිලා අද්දක වහගත්තට පස්සේ අර සේරම ඔලුවට එන්න පටන් ගන්නවා. ගෙදර ඉන්නව තරම්වත් ඉස්පාසුවක් නැහැ. ඒකට කියනවා ක්ලේශ කාම කියලා. වස්තු කාමයේ අයින් කරලා දැන් මම ලොකෝ ධර්ණක් දිනුවා කියලා හිතන් තමයි එන්නේ. ඇවිල්ලා වාඩි වෙලා ඇස් දෙක වහගත්ත ගමන් අර ක්ලේශකාම වස්තුකාම වගේ ගාන්ටාරයක් ගහපුවාම එන කිංකිණී නාදේ වගේ ගහන්න එක සැරයක් වුණාට ඒක කොච්චර වෙලා පැතිරෙනවද? ඒ ක්ලේශකාමියෝ ඒ ඕදිය සහිතව හම්බ කරපු එකාටම පපුවට අයින ගතිය. ආශා කරපු එකාගේ පමණක් පපුවට අයින ගතිය. අල්ලපු gedෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ආන්නේ විදියට විෂයීතලයක් විදලා ඈත කොහේ හිටියත් ගෙනලා හරියටම පපුවට අන්නා වගේ ඒ තණ්හා ඇති මිනිස්සයා පිටිපස්සේ එන හැටි ඒ කර්ම ශක්තිය ඒ ක්ලේශකාම දකින්නකොට තමයි තේරෙන්නේ මේ ඔක්කොම පිමතෝ ජායති සෝකෝ තණ්හාය ජාති සෝකෝ ඒ ශෝකේ ඇවිල්ලා තියෙන්නේ මම ප්‍රේම කරපු දෙයක් කරා පමණයි මම තණ්හා කරපු දෙයක් කරා පමණයි මම ප්‍රේම නොකරපු තණ්හා කරපු දෙයක් කුණු උනක් වෙන ගැහුවත් මකට ප්‍රශ්නයක් නැහැ. තණ්හා කරපු ප්‍රේම කරපු දෙයට මැස්තෙක් වැස්සෝ වැහුවොත් කුණගක් වැදුනොත් කුරුලාවක් ආවොත් ඉති විශාල ප්‍රශ්නයක්. අපි මේ ලෝකෙට එනකොට එක එක්කත් අපිත් එක්ක ඇවිල්ලත් නැහැ. මේ ආවට පස්සේ කරගන්න අතිරේක අන්‍ය සම්බන්ධකම් නිසා ඒ එක්කෙනෙක්ගෙන් හම්බෙන ඒ ක්ලේශකාම දාහේ දන්නවනම් එමන්ච රෑ හඳේ එළිය යන්නේ. මේ හම්බ කරගෙන රෑ දවල් ඕ ටයිම් දාගෙන මේ හම්බ කරලා මේක සන්තුෂ්ත කරන වෙනුවට කෙලවරක් කරන්න බෑ. මේ ළඟදි මට මේ ඊමේල් එකක් කියලා තිබුණා. මේවා ගැන කතා කරමු භාවනා කරන කෙනෙක් මේ ගෙම්බෙක් වතුරක දාලා රත් කරන්නයි කියලා. රත් කරනකොට ඌ එන්නේ එන්නේ එන්නේ රත් වෙන වතුරේ ගානට ඌගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්නවා. ගෙම්බ චල තාපි සතෙක්. රත් කරන රත් කරන ගිහලා දැන් වතුර මාරාන්තික මට්ටමට එනකොට ඌට අර අතපය කොර වෙලා අර පටන් ගන්නකොට වන වතුරෙන් පයින්න පුළුවන් ගතියක් තිබුණා. කරගන්න බැරුව මැරිලා පෙන දාගෙන උඩ පැත්තට හැරෙනවා. ඉතින් දගපු කෙනෙක් ඕන කෙනෙක් කියනවා මේ වතුර රත් වෙච්ච නිසා ගෙම්බ මැරෙයි. නමුත් පණින්න ඕනලා පණින්න දන්නේ නැති නිසා ගෙම්බ මැරෙනවා. වතුර රත් වෙගෙනකොට දැන් මේක එන්නේ එන්න රත් වෙනවා ඉස්සරහට ගියාමට ඕකත් නැහැ පෙන දාලා උඩ පැත්තට හැරෙන්න වෙනවා කියලා දන්නේ නැතුව ඌට හැකියාව බලනවා මේ වතුර රත් වෙන ගාන මට රත් වෙන්න බැරි කියලා. ඉතින් ඔය ශරීරයේ ලේ රස්නීය කරගන්න පුළුවන් ප්‍රමාණය විශාල කුසලතාවයක් කියලා වතුර අනු රත් වෙන්න කියලා වතුර යන ගම්බාවන්නේ ඒක මල පනිනවා. මල පැනපු දවසේ පෙන දාලා නෑ. ඒක අන්තිමටම ලීලා තියෙනවා. ඒක මිනිස්සේ ඇමරිකන් මිලියන 1.9ක් හම්බ කරා. පිටාම මහන්සියලා ලොකු කම්පැනියක් ගහගෙන. පස්සේ මිනිහා මලා. මිනිහා මැරුණට පස්සේ දැන් ගෑණිත් මේ බුදල යන්නේ. ගෑණි ඩ්‍රයිවර් කසාද බැඳලා. ඩ්‍රයිවර් කිව්වොත් නෝනට මහත්තයා ඉන්නකම් මට මෙහෙම හම්බ ගන්න බව මට හිතුන්නේ නැහැ කිව්වා. මහත්තයා මට බැන බැන මාව පාවිච්චි කරලා හම්බ කරා. දැන් හම්බ කරපු වස්තු ඔක්කොම ගෑණිගේ වස්තු දැන් ඌවා දෙව් කියනවා මහත්තයාට මම වැඩ කරන කාලේ මේ මහත්තයා හම්බ කරන්නේ මට කියලා මට තේරුන්නේ නැහැ කිව්වා. ඒ කාලෙත් නෝනත් එක්ක අනියම් සම්බන්ධකම් තිබිලා තියෙනවා. මහත්තයා ඒක දන්නෙත් නැහැ. ඔක්කොම වස්තු හම්බ කරලා නෝනාට දීලා මැරලා ගියාම නෝනාට කතාද බඳපුවාම අර ඩ්‍රයිවර් ඉතින් ඩ්‍රයිවර් කෙනා මහත්ය සෑහෙන මහන්සිලා තියෙන මට ගියක් හරි හම්බ කරලා දීලා මැරෙන්නේ. ඕගොල්ලෝ මැරුණාට පස්සෙත් එච්චරයි. කතා කරන්න එපා. Tamanට කැමති කෙනාට වස්තු දීලා මැරෙන්න හම්බ වෙන අප්පිය දායදයක් තමයි වෙන්නේ. ගන්න එක කවදාකවත් Tamanට ඕන දෙයක් කරන්න. මේක හදපු ධම්මනිසන්ති හඳුරු කිව්වේ මම ඉන්නකම් විතරයි නිසනවනේ තියෙන්නේ. මම මැරුණාට පස්සේ මට ඕන දෙයක් නෙවෙයි වෙන්නේ. ඒක මාධ්‍ය කුසල පිළියර ගන්නවා. ඒ වෙන්නේ මට දැන් කියන්නේ මට ඕනේ. එහෙම නැත්නම් මට මේක කරන්න බෑ. නිසා ඕගොල්ලෝ හරිය අනාගත සැලසුම් හදාන අනේ මගේ මේ බබා, මගේ දරුවා, මගේ තාත්තා, මගේ ගෑණි, මගේ අම්මා ඕගොල්ලෝ මැරෙනකම් බලා ඉන්නේ ඊගාව ගියසුම ගන්න. මැරිලා තප්පරයක් ඇටේසල බුදුලේ සම්බන්ධ වහා විනිශ්චය කරනවා. විනිශ්චය කරපුවාම විනිශ්චය වෙන්නේ කවදාකවත් ඕගොල්ලෝ සැලසුම් කරපුවට නෙවෙයි. ඒකට කියනවා අප්‍රිය දායාදේ කියලා. ඉතින් බුදු සාන්තහන්සේ එහෙම කිව්වට සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා ඒ බවක් දැනගෙන තමනුත් හම්බ කරන්න තමනුත් පාවිච්චි කරන්න තෝ දඬ පිට නොදැන හම්බ කරන එකගේ සෑහෙන පරිත්‍යාගයක් තියෙන්න ඕනේ කියලා. නැත්තම් මෙච්චර අහගෙන බව දැනගෙන මෙච්චර ඕ ටයිම් කරන්න පුළුවන්ද කියලා. දඬ පිට දෙන එක නම් තියෙන කාලේ වස්තු පාවිච්චි කරලා මොන මොන හරි කරනවා ඒක මහා තණ්හාකාරයලු. කිසිම අපේක්ෂාවත්තරව සියල්ලම අප්‍රිය දායකයට දෙන්න බව දැනගෙන හම්බ කරන මේ මසුරා පුදුම දානපතියෙක් කියලා. මරණ වෙලාවදී ඔක්කොම දීලා යන්නේ. ඒ බව දැනගෙන තාමත් මැරෙනවනේ. රැඳවල් නේද? ඒ නිසා ඒ තරම් දානපතියෙක් ලෝකේ ඇත්තේ නැහැ කියලා. උපහාසයට ලක් කළා දෙනවා. උපන්නේට ලක් කළා දෙනවා. මේ මිනිස්සුන්ගේ ආර්ථික සමීකරණ දිහා බලලා. හම්බ කරන එකෙකුටත් අද වීදම් කරන්න වෙලාවක් නැහැ. හම්බ කරන්න ගියාට පස්සේ මනුස්සයා ඒක එක දවසක් නැතර කරොත් මෙච්චර පාඩුයි. ඒ නිසා හම්බ කරපු දේ කඩේකට ගිහලා බඩුවක් කරන්න ඇවිල්ලා විවේකේ ඉඳගෙන වළඳන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ මනුස්සයා කරත් බැඳගත්ත මීහරක වගේ හැදපන් වෛරෝ බර වාගේ. ඉති උද්දී ඉඳලා හන්දනක සඳා උද්දී අමුඩ ගහගුවාම සිකුරාද හැන්දගෙනකන් අමුඩ ලියන්නේ නැහැ. ඔන්න සෙනසුරාදා ඉඳලා පල්ලියට යනවා පන්සලට යනවා ටිකක් කහගම ධර්ම කරලා ආයෙ සඳ උදේ පාන්දර අමුඩ ගහනවා. ආයෙ ලියන්නේ නැහැ හැන්දෑවෙන සිකුරා වෙනවා ඒකල කියනවා හරි වැඩ හරි මහන්සි බණක් භාවනාවක් කරන්න වෙලා ගන්නෑ මේ සතිය පිහිටවන්නත් වෙලා ගන්නෑ කියලා සතිය පිහිටවන්න තැනක් නෑ මට සතිය පිහිටවන්න වෙලාවක් නෑ කියලා ඒවට අනිත් පැත්ත යනවා ඒ නිසා මේ කාම වස්තු නැත්නම් වස්තු කාමේ තියෙන තාක්කල් හොඳ ස්ටේන්ලස් ස්ටිල් පිහකින් Tamanට පිහින් යන ගන්නවා වගේ තමයි Tamanට තියෙන අර්ථ කුසලයක් ඇති කරගන්න කිසිම වෙලාවක් ස්පාසුවක් නෑ ඒ නිසා සර්වචන සඳහන් කර තිනවා ඒතන් දල්ලම් බන්ධන මා උදීරං ඕහාරිකං සිතිලං දුප්පමංච මෙව නෙවේ වහනදි බැඳුම් කියලා කියන්නේ යම් විදියකට ගෑනු දරුවන්ට දුවා දරුවන්ට ධන දාන වලට බැඳුමක් තියෙනවනම් ඕහාරිකම් අතාරින්න අමාරුයි බොහෝම සූක්ෂමයි පේන්නේ නැහැ දුප්පමුංච ඕනකමක් කිව්වත් අතාරින්න බෑ Tamanට ඕන වුණත් දරුවන් කෙරේ තියෙන කැමැත්ත දරුවන්ටත් බෑ Tamanටත් බෑ බුදුජානනාංශ කිව්වත් බෑ ඒ නිසා ඒ බන්ධනේ තමයි ඊටම අමාරු ඒවම්පි දෙත්වාන පරිබ්බජන්ති. ඉතින් සමහරු මේතියෙදි එහෙම දුවා දරුණුත් අතහැරලා එහෙම ධන දහනියත් අතහැරලා පැවිදි ඒ මිනිස්සුන්ට තමයි මිනිස්සු කියන්න පුළුවන් වෙන්නේ. මොකද මේ මිනිස්සු විප්ලවීයයි. මේ මිනිස්සු ළඟ දිගේ ඉහළට බහිලාන්නේ අනපේක්ෂිකං කාම සුඛං පහය. කාමී ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. කාමී කියලා කියන්නේ දුවදරුවෝ. කාමයේ කියලා කියන්නේ ධන දාන්නේ. කාමයේ කියලා කියන්නේ මේ තමන් තණ්හා කරන දේ. ඒදී අතහරිනවා කියලා කියන්නේ මරණය ඉස්සරහට ගත්තා වගේ තමයි. මරණයදී කොහොමඩක්වත් ඔක අතහරින්නේ. අතහැරියට පස්සේ අර ඩ්‍රයිවර්ට කියපු කතාව කියන්නේ තමයි කියන්න වෙන්නේ අනේ නෝනෝ මහත්තයා ඉන්නකම් මෙච්චර මහන්සිලා හම්බ කරේ මට බව මට දන්නේ නැතුනේ හිටියේ. ඒක කියන වෙනුවට මේ මරනකොට මෙන්න මෙහෙම කොහොමවත් තැහැරනවා. ඒ නිසා මේ කර බලපන් කිව්වොත් හිතෙනවද හිතෙයිද ඔයගොල්ලෝ එහෙම ගත්තොත් තීන්දුවක් දේශපාලන නායකයෙක් එක හොඳයි කියයි කියලා. ආර්ථික විශේෂඥයෙකුට තේරෙයි මේක මේ හොඳ තීන්දුවක් ගත්තේ කියලා. සමාජ විද්‍යාඥයෙකුට තේරෙයි කියලා. ඒ හාදිය තමයි මෙලව ඉන්න යම දූතයෝ. ඒ හාදිය තමයි අපිට සැලසුම් හදාන්නේ. පස්ස අවුරුදු සැලසුම් ආර්ථික සැලසුම් යටිතල පහසුකම් මේ ඔක්කොම හදලා අපි සූරකන් අපිට නැති වෙන්නේ මොකද්ද උදේ කලාව නැති වෙනවා විවේකේ නැති වෙනවා සම්පත්තිය නැති වෙනවා විශ්‍රාමයේ නැති වෙනවා. විශ්‍රාමයේ එන්නේ අර ඉදිගොදුනා වගේ දුවන්න දුවන්න දුවන. ඉතින් ওই මැද බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක හිතන්න. බුදු කෙනෙක් පහළ වෙලා මේ තරම්ම බිරුඟක් පස්සේ දුවන මුවන්ඩ බණ කියනවා යුවා. කාටද නතර වෙලා මේ මේ බණක් අහන්න වෙලාවක් තියෙන්නේ. මොකද මේ පිටිපස්සේ අඹාගෙන දුවන ගතියනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා සරුවචනංශ මේ වගේ සිද්ධි එළියට අදලා දාලා යන්තම් හරි මේ පැත්තට හිත හැදිච්ච මනුස්සයාට පෙන්නලා දෙනවා දැන් උඹලා කාම සුඛය නැත්නම් ගිහි බන්ධන එහෙම නැත්නම් කුලයා කෙරේ ගණයා කෙරේදී తాවකාලික හරි වෙන් කරගත්තානේ දැන් ගිල වාඩි වුණාට පස්සේ බලාපන් මොකද වෙන්නේ කියලා ඔය අතහරපු දේවල් රොද්ද බැඳගෙන ඉන්නේ ඒවා නිකන් බුරුතු බුරුතු පිටින් එන්නේ ගොජ දාගෙන ඉන්නේ දැන් බලපන් අමාරු වස්තුකාමේද ක්ලේශකාමේද කියලා ක්ලේශකාම කියලා අදහස් කරන පංච නීවරණ ධර්ම දැන් ඒකට සඳහා උත්සාහ කරන්න යනකොට දැන් මේත මේ වෙනකොටමත් අයින් කරපු වස්තු කාම නැත්නම් කාම වස්තු නානාරුදු වේසමවා මග අවරන්නේ. හීනෙන් පේනවා, අරයා පේනවා, මෙයා පේනවා, අනාගතසුම් පේනවා, කරපු අකුසල කර්ම පේනවා. අතන ගැන හිතෙනවා, අරයා ගැන හිතෙනවා. ඒ සෑම දෙයකින්ම වර්තමාන මොහොතේ හිත තියාගන්න බෑ. ඉතින් සමහර මේක මෛත්‍රී බුද්ධ ශාසනය කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් හිතනවා අරණ්‍යගත වෙලා පැවිදි වුණාම කරන්න පුළුවන් වෙයි. කාන්තාව හිතනවා පිරිමිකමක් ලැබුණොත් කරන්න පුළුවන් වෙයි. මේ රාමඤ්ඤනිකායේ ඉන්න කට්ටිය අමරපුරනිකායේ ඉන්න කට්ටිය නෝ රාමඤ්ඤනිකාය පැවිදුණා නම් කරගන්න පුළුවන් වෙයි. මේ හම්බෙච්ච නැති එකට තමයි දඟලන්නේ. හැබැයි කාටවත් බෑ. එක එකටවත් බෑ. කොයි එකකටත් ඒ කාමවස්තු කෙරෙහි තියෙන බන්ධනේ හැවණැල්ල ක්ලේශ කාමේ එනවා. ඒ ක්ලේශ කාමේ සඳහා එකයි කරන් තියෙන්නේ කාමයක් ඇති නොකරන මධ්‍යස්ථ අරමුණකින් හිත පුරවලා තියාගන්න. උදාසීන අරමුණක් වෙන්න ඕනේ, ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් වෙන්න ඕනේ, නොමිලේ ලැබෙන එකක් වෙන්න ඕනේ. අන්න එකේ හිත පුරවන්න පුරවන්න පුරවන්න අර මේ අන්දේ රජුරෝ අඬ ගහනාවට පස්සේ රාජසේවක අයින් වෙලා ඉඩ දුන්නා වගේ මේ මූල කර්මස්ථානේ මම දැන් මෙතන කියන එකට රාජකීය සම්මානයක් දෙනවා නම් අනිකුත් රාජකීය රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම රජුර වෙනකොට අයින් වෙනවා. ආන් මේ වගේ මේකේ වටිනාකම දීම තන්නේ කර යෝනිසමංස් කාර්ය මත විතරයි තියෙන්නේ. මාළාට සද්ධාවෙන් ඒකට මුක්කුවක් ගැහෙනවා. සීලෙන් මුක්කුවක් ගැහෙනවා. සතියෙන් මුක්කුවක් ගැහෙනවා. නමුත් මේ තුන්දෙනා යොදා ගන්න යෝනිසමංස් කාර්ය ඕනේ. අපි දවසේ පැය කීයක් කාමයට පහඳිනවද? පැය කීයක් කාමේ දුරු කරන්න ගත කරනවා. ආන්නේ ඒකෙන් පේනවා අපි වමසින් අල්ලනවා නික්ලේශී ගතිය දෝතිම්ම අල්ලනවා කාම ඉතින් අල්ලලා කියනවා තාම බෑනේ මේ නික්ලේශී මනස මට අඳුනගන්න තාම බෑනේ මේක ගෙටකවද්ද ගන්න තාම බෑනේ මට මේක වැඩිපුර ආශ්‍රය කරන්න කියලා ඉතින් Tamange දිහාම කාලසටහන දිහා බැලුවොත් අගයන් ආඩම්බරෙන් දිහා බැලුවොත් නැත්තම් කන්නඩියක් විතර ගිල හිටගත්තොත් පේනවා මොකಾದ මේ ඉන්නේ කියලා පිටිපස්සේ ඉතින් මෙහෙම වෙයිද මෙහෙම පුළුවන් වෙයිද ජීවිතේදී යථා දර්ශනය බලන්ට ගිහිගේ ඉන්න සතිය නොවඩන කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිකයකට තිරිසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට කද්දාවත් නැහැ. හැබැයි උන් ජොලියේ ඉන්නවා. ගිහිගේ ඉන්න මිනිස්සු බන අහන්නෙත් නැහැ මෙහෙම තාතතියකුත් නැහැ හොඳට ජොලිය ගහගෙන මනාගෙන ඇයි හොඳයි කියාගෙන තෝතෝ වරපල කියන්නේ ඉන්න අපිට පේන හරි సౌందර්යයක් ඒකේ. මේ අපි මේ තටමනවා වස්තුකාම අතහැරලා ක්ලේශකාම අතහැරලා දඟලලා වැටි වැටි දඟනකොට පේනවා මල වොන්තෝ අර ගෙදර හිටියට වැඩිය මේක හරි කරදරයි හරි දුකයි මේක දුක වැඩෙන මාර්ගයක් වගේ තමයි පේන්නේ මේ අවිල බණ භාවනා කරලා එක තැනම මේ ගංගල් පිළිමයක් වගේ ඉඳගෙන ඉන්න එක කිසිම රසවත් ගතියකුත් නැහැ සිද්ධි බහුල ගතියකුත් නැහැ හිත උනන්දු කරන ගතියකුත් නැහැ ඒක නිසා ආර මිනිස් ඉදිරියට දැන් ගෙදර යනකොට ආපහු භාවනා කරලා අර මිනිස්සු උප්පණ්ඩනය කරන ඕ ගිහිල්ලා උඩින් ආවද නිවන් දැක්කද ඔකනේ කිවි අපි වගේ හිටපල්ල පැත්ත කරලා නිකන් පැහෙන්න හදන්නේ නැතුව කියලා අනිවාර්යයෙන් මේ පැත්ත දිනු අත් දෙක උස්සන පස්සෙන් පතර තමයි යන්නේ. ඒ තරම පරදින හතරක්. ඒකයි සරුවචනන්සේ කල්පනා කරේ බණ කියලා වැඩක් නෑ. මේ ලේන මොහොත හිතින් හදනවා වගේ වලිගෙන්. නමුත් සරුවචනන්සේට මහා බ්‍රහ්මයා ආරාධනා කළා කිව්වගේ සමහරෙක් ඉන්නවා ඇහි ඉච්චර දූවිලි නැති අය මේ කට්ටියට පේන. ඒගොල්ල මේකෙන් දණ්ඩෙන් පාර කරන අය වගේ මෙහෙම වෙන්න වෙන්න වෙන්න වෙන්න දුක හරහම දුක ගෙවන් කිරීමේ ක්‍රමය. මේ වැටහෙන දුක දැන්ගන්නේ කාමවස්තුපෙන්ද නෙවෙයි. යථා ඥානය සඳහායි. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියාගෙන ක්ලේශකාම දුරුවන් කිරීම සඳහා කටයුතු කරනකොට নিকමට හිතනද කෙනෙකුට තප්පර ගාණක් ද හුස්ම රැලි ගානක් එක දිගටම අරමුණේ තියාගෙන පුළුවන් තත්යක් ආවොත් එයාට තේරෙනවා මේ ක්ලේශකාම දුරුවන් කරන එක සදාකාලික කරන්න බැරි වුණාට తాවකාලික යම් යම් ජයග්‍රහණ තියෙනවා යම් යම් තැන්වලදී පහසුකම් ලබනවා සර්වඥයන් සඳහන් කරන මෙන්න මේකට බොහොම බයපක්ෂව මේකට යටහත් පහත්ව අන්නේ අරමුණේ හිත පිහිටුවා ගැනීම සඳහා ලැබිච්ච මේ ඊටපාඩුව මේ මෙලෙක්කම පුළුවන් තරම් සුඛී ඥාණයෙන් තේරුම් ගන්න කවුරුත් කොපි කරන්න යන්න එපා. මේක වැඩි කරන්න උත්සාහ කරන්න. ඒ හුදකලා බව, ඒ විවේක බව, ඒ සති චිත්තක්ෂණය, ඒ අප්‍රමාදය මේ ආරමුණ ආසන්න උත්සන්න කරගෙන ඉන්න සඳහා කුමක් කටයුතුද? ඒක සඳහා දැන් බුදුහාමසගෙන් අහන්න යන්න එපා. දැන් Tamanට සුබ ලකුණු මතුවලා නැව තියෙන්නේ. පෙර නිමිති මතුවලා නැව තියෙන්නේ. අන්නේ පෙර නිමිති වැඩි කර ගැනීමට සාදර වීම සඳහා අනුග්‍රහ කරන්න. ඉතින් එදාට අනුග්‍රහයයි ආර්ථික ලාභ ලබන්න හදන කරන ප්‍රයත්නයයි දෙක අතර ඉරහඳ මේ උතුරු දකුණු වගේ වෙනසක් තියෙනවා. තමයි මේ විවේකයේ වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රම සහ විදි සහ හම්බ කරන්න ගන්න ක්‍රම සහ විදි ඒකාන්තයෙන්ම හම්බ කරන්න ගන්න උත්සාහය ආතතිදායකයි අසහනශීලී. හුදකලාවට යන්නේ ඒක ඉතාම ඩිංගිත්තයි ලැබෙන්නේ නමුත් ඒ වෙලාවේ හොඳට තේරෙනවා නම් අසහනේ නැහැ. එහෙම නැත්නම් ආතතිය නැහැ. දැන් මේ බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ උපදේශන උඹනේ කරලා තියෙන්නේ දැන් උඹට පුළුවන්ද මේ ඇති කරගත්ත මේ ගහලා ගලකට ගහලා ගහලා ඇති කරගත්ත මේ පැලිරට කුණ්‍යක් තියලා හුද්දට දෙකට නෙලලා ගල සම්පූර්ණයෙන්ම දෙබෑ වෙන විදිහට පලාගෙන යන්න ඉතින් අර ක්ලේශකාමයේ චිත්තක්ෂණයකට අයින් කරගත්ත කෙනා ක්ලේශකාමී තප්පර කීපයකට අයින් කරගත්ත කෙනාට කුළු කෙඩියෙන් ගලකට ගහලා ගහලා ගහලා දෙබෑ කරගත්ත කතියක් තියෙනවා. හැබැයි තාම ගල පුට්ටු වෙලා තියෙන්නේ. පේන්නේ නැහැ කොහෙන්ද පැලෙයිද ගියේ කියලා. හැබැයි බුබ්බුත් සද්දයක් එනවා. ඉතියා ගහලා ගහලා ගහලා හොයා ගන්න ඕනේ මරේ පැලේ ගලේ මරේ පුපුරලා තියෙන කොහොමද. ඊට පස්සේ ඒකට ගැහුවට ආයෙ හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කුණ්‍ය තියන්න. කුණ්‍ය තියලා ගැහුවට පස්සේ ගල දෙබෑ වෙන්න පටන් ගන්නවා. ඒ ඉස්සෙල්ලා ගල දෙබෑ කිරීම සඳහා මරේ දන්නේ නැතුව අත තැලෙනකන් කරකට එනකන් ගහනවා. ගහලා ගහලා ගහලා දැන් අර තලයිර ගියා වගේ ඒ යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ වෙලාවේ මෙන්න මේ විදියට වාඩි වුණොත් මෙන්න වෙනදට වැඩිය මෙන්න මෙච්චරක් චිත්තක්ෂණ ගාණක් අරමුණේ හිත තියන්න පුළුවන්. සක්මන් කරනකොට මෙන්න මේ මේ පරිසරයේ මේ මේ විදියට සක්මන් කරුවොත් වෙනදට වැඩිය ඉස්පාසුවේ සක්මන් කරන්න පුළුවන්. මෙන්න මේ පරිසරයේ ඉන්නකොට මට වැඩිය ආතතියක් නැහැ. මට මගේ හුදකලාව තියෙනවා. ඒ ගන්න අමාරුයි මේ ප්‍රියංගේ. ප්‍රියංග ප්‍රිය ප්‍රිය කට්ටිය හැම වෙලාවෙම ඇවිල්ලා ඒකට රින් ගන්නවා. බේරන්න දෙන්නෙම නෑ. ඒගොල්ලන්ට පෙන්වන්න බෑ අපි විවේක වෙනවා. විවේක වෙන්නකම් බලන් ඉන්නේ ඇවිල්ලා ඒකට තට්ටු කරා. එන්නේ නම් ඉතින් මුකුළු පපා, උමරි පපා ලස්සන කතා කියාගෙන තමයි. හැබැයි තට්ටු වෙන්නේ තමන්ගේ විවේකයට. ඉතින් ඒ නිසා මේ කට්ටියට නොදැනෙන්න ඒක හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට නොදැනෙන්න තමන් විවේකයට කැමතියි කියලා යැත්තන්ට අඟවන්නේ මොකද්ද අපි ළඟ තියෙන උපක්‍රම? ඇත්තම අපි කොයි විලාසෙත් බලන්නේ මූණ සිපගන්න ආලිංගනය කරන්න එන්න මොකද අපිට තියෙන කෑදරකමක් ඒ වට කරගෙන ඉන්නකොට අයියා වෙන්න පුළුවන්කම නිසා. නමුත් කවදා හෝ යල විද්‍යාව තේරුම් ගත්තොත් එන එක නම් වළක්වන්න බෑ. Taman ඒ සඳහා නිත්‍ය කාලසටහනක් ගන්න එක තමයි එකම ක්‍රමයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒගොල්ලන් කියන්නේ ඕගොල්ලෝ වෙනින් පම් පැය 23ක් දෙන්න. මෙන්න මේ පැයේ මෙච්චර මහන්සි වෙන මට උඹලට කන්න බොන්න හම්බ කරන්න සතනන මට මේ පැයක් ගන්න එක අසාධාරණ කියලා අනිවාර්යයෙන් මේගොල්ලෝ කියනවා අසාධාරණයි කියලා. ඒගොල්ලෝ කියනවා පැය භාගෙන් බැරිද කියලා. විනාඩි 15න් බැරිද? විනාඩි 15 ඉන්නේ ඉස්සලා පොලිම හැදෙන්නේ. ඉවර වෙනකොට මම දොඩ දානවා. හරි විනාඩි 15 විතර හරින් එන්නේ එළියට. දැන් ඉතින් අද බං වෛරෝ බරබාලි. අනිදාට තේනවා යමපල්ලෝ කියලා වෙනම જાතියක් ලෝකේ නැහැ. යමෙකුට ප්‍රිය කරා නම් හොඳ තමයි යමපල්ලා වේ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් තප්පරයකටවත් වෙන් වෙන්න බැරි නම් මේ ඉල්ලගෙන බැඳ ගන්න බැඳිලා ඒ බන්ධනේ බුදුහාමර කියනවා ඕ හරිකන් සීතලන් දුප්පමුංච. ඒක හරීම සූක්ෂමයි. දුරු කරන්න අමාරුයි. ධාමත්ම කොහල ගතියක් තියෙනවා. අපි මෙතෙක් කල මේකට කියේ ජනප්‍රියතාවය අපි මේකල් මෙතෙක් කල් කියේ ආභ සත්කාර සම්මාන සිලෝක කියලා දැන් තේරෙනවා අවිවේකී බව කියලා. උදේකලාවක් නැතිකම අපිරිසුදු ගතිය. සංකර ගතිය, කෙලසිච්ච ගතිය කියලා. ඉතින් අපි සංසාරේ කොච්චර කණුන්ගේ කෙලේ අනුන්ගේ විවේකයට බාධා කරලාද? අපි කොච්චර කණුන්ට විවේකව ඉන්නකොට ගිහිල්ලා නිදාගෙන ඉඳද්දිත් කතා කරලාද? ඒක ආපහු එන වෙලාව තමයි අපි විවේකේ ඉල්ලනකොට අපි මේ ප්‍රියම කෙනා ඊ타මත්ම ගෞරවයෙන් ඇවිල්ලා හිටගෙන ඉන්න කොටයි ඉඳගෙන ඉන්න කොටයි නිදාගෙන ඉන්න කොටයි විදින කොටයි මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද බොහෝමත්ම ඩිප්ලොමැටිකලි ඇවිල්ලිවලා අර අර චිත්තක්ෂණේ ගන්නවා. එයා අරගෙන ඉවරනකොට ඊගාවද කෑනවා. ඊගායනට අනිත් එක්ක නයනවා. ඇවිල්ලා එක එක එක එක තුඩු තුඩු කඩාන කනකොට පැය 27 කොහෙන් ගියාද හොයන්න බෑ. අපි මේක 100ට 100ක්ම හම්බෙන්න මැරුණට පස්සේ. ඔය එක එක්කත් එන්නේ විජහාට ගිහිල්ලා මම විනිවලක දාලා අඩි 4ක් විතර වල් ලකිනවා නේ නොද්දකින් ආයෙ නම් එන්න එපා මල පෙරේතෙක් වෙනවා කියන්නේ. එතන පුච්චනවා. නැත්නම් වතුරට දානවා. මොකද විශ්වාස නැහැ මේකට පණ આવොත් එහෙම මල හොන්තුවයි දැන්. ඊට පස්සේ කුප්පි එක දාලා වහලා මහා සාගරේ ගිහිල්ලා දානවා කුලඟක්වත් නැහැ. ඉතින් ගිහිල්ලා භාවනා කරගන්න බෑ කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. ඉතින් දැනට පශ්චාත්තාප වෙලා තියෙන නිසා භාවනා ඉන්නකොටම මරුණා වාගේ, ඇස් ඇත්තේ අන්ධෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ, කොන්දපණ තිබුණාට කොන්දපණ නැති එකෙක් වගේ, නැත්නම් මලමිණියක් වගේ ඉඳලා බේරියන් මේ කිට්ටුවන්තේ කියන්නේ. ඒකට මේගොල්ලෝ දෝෂයක් කරනවා මහා නෝන්ජලයක් හරාරිනවා වගකීමාවට මොකද වගකීම් බලන්නේ බීරියලට වේනා ගායනා කරා වගේ මොනවත් කිව්වට අහන්නේ කියලා කනට යවුලෙන් අරිනවා මොකද ඒ ඒ වුණත් හිතා ගන්න තියෙනනේ බැනලා බේරුව ඇති ගහුවේ නැනෝ මට මගේ විවිකේ තියෙනවනේ කියලා අන්නේ විවිකේ සදා ගන්න තියෙන එකයි තියෙන්නේ බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන සතත අභ්‍යාසය නිති කාලසටහනකට බයි ඒකල කියන්නේ මෙන්න මගේ කාලසටහන ඔයගොල්ලෝ මේ මේ වෙලාවල අවිලා හම්බ වෙන්න පුළුවන්. ඒව නැතුණත් මම බලන්න හැබැයි මට කර්මයක්. අපේ කුටි පොතේ ලියලා තියෙනවා ඕගලන්ට ඕනේ බඩුවක් ඉල්ලන බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දාෙන් තොරව හදිසි බඩුවක් ඉල්ලුවට කමන්නේ හැබැයි කපටා බාර ස්වාමීන් වහන්සේ කරදරයක් බව සලකන්න. එච්චරයි. ඕන කෙනෙකුට ගිහිල්ලා ගන්න පුළුවන්. ගත්තට මොකද ඒ ස්වාමීන් වහන්සේ කරන කරදරය. ඉතින් මේ වගේ අපි එකිනෙකාට පිහිටන්නේ නැතුව එකිනෙකාට සමගියන්නේ නැතුව එකිනෙකා පිළිබඳව අනුන්ගේ විවිධකට බාධා නොකරන්නේ නැතුව කරන්නේ නැතුව ඉන්න තරමට හැදියාවක් නැත්නම් අපිට කවදාකවත් ලබාගත විවේකෙ ගිනියන්න බෑ. කැඩෙන්නෙම කිට්ටුවන්තයි. කැඩෙන්නෙම දන්න කියනවා. ඒෂා මේ ගමනට තියෙන ප්‍රධාන බාධාව තමයි නිකමට හිතනද මේ භාවනා මධ්‍යස්ථානට එක gederekin දෙන්නෙක් ආවොත් එක ගමකින් දෙන්නෙක් ආවොත් කතාව. දැන් පිටරට භාවනා මධ්‍යස්ථානට ගියාම එක රටකින් දෙන්නෙක් ආවොත් කතාව. කලාතුකින් තමයි එන්නේ. එක ගමකින් ආවොත් අම්මේ ඇලි ගලි වාසේ මෙතෙන්ට ගියාට පස්සේ පිටට ගියාට පස්සේ ත්‍රිබුණට රේ බන්දලි ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙතෙන් ඇවිල්ලා මේ පෛරුපාසනකම් කරන්න එපා. මෙතෙන්ට ආවේ කට්ටිය අඳුර ගන්න නෙවෙයි. මෙතෙන්ට ආවට පස්සේ මේ විවේකයේ බලපන්. මොකද උඹට තියෙන ආසාවෙන් තව කෙනෙකුගේ විවේකේ බාධාන හෙන ගහනවා. සහ ගහනවා. ඒ මනස මේ හැතැම්ම ගානක් ගෙවාගෙන ඇවිල්ලා තියෙන මේ විවේකේ ගන්න. අනිත් එක ඇවිල්ලා කොහොමද ඊට වහිනවත් දන්නේ නැහැ ගම්පැත්තටනේ. උන්න පටන් ගන්න. ඉතින් මෙව තමයි අනිත් පැත්ත කරලා එන්නේ. නිසා කවදාට ඒක තමන්ගේ චර්යාවට කිට්ටු කරගෙන ඒක අනුන්ටත් ආදර්ශයක් කරන විදිහට යනකොට අපි සත්පුරුෂයයි කියනවා. කල්යාණ මිත්‍යයි කියනවා. මේ මනුස්සන්ගේ තියෙන එකම ගතිය කාගවත් උදකලාට බාධා කරන්නේ නැහැ. මට දෙන්න තියෙන ලොකුම සැලකිල්ල තමයි මගේ හුදකලාව දෙන්න මට. මට දෙන්න මගේ පුංචි කාලයේ නංගියේ මල්ලියේ කියලා අර වික්ටරත්නාගේ සින්දුවක් කියන නිසා කරුණාකරලා ඕගොල්ලන්ගේ වැඩක් කරගන්න. බැරිම නම් ඇවිල්ලා කියන්න මම සලකන්නම් මට ඕගොල්ලෝ කරන තේ ලොකුම ලාභේ. ලොකුම සත්කාරේ. එහෙනම් ලොකුම සැලකිල්ල තමයි මට මගේ විවේකෙට ඉඩ දෙන්නේ කියලා. බුදුදහමේ ඉච්චරයිල්ලේ මට ආයස වේවා. යසස කියලා කියන්නේ මිනිස්සු වට කරගෙන ඉන්න එකනේ. මට ආයස වේවා. මේ බුදු වෙලා දසපාරමිතා පුරලා සියලු සතරාරි සත්‍ය අවබෝධ කරගෙන ප්‍රාර්ථනා කරනවා මට ආයස වේවා. මොකද ඒ තරම්ම මේ මිනිස්යාගේ මේ සමාජශීලී ගතිය මනුෂ්‍යකේ තියෙන මනුෂ්‍ය කියන සමාජශීලී සතෙක් ඒ සමාජශීලීත්වය මනුෂ්‍යයා මේ බන්ධන ඇති කරන්න අනුන්ට කරදර කරන්න යොදාගෙන තියෙනවා. ඉතින් අපේ දරුවෝ අපි ඉක්මනට සමාජශීලී කරන්නයි මේ හදන්නේ. බය නැතුව කියලා ඕන දෙන කතාවක් කරන්න ඕන කෙනෙක් අතර දීලා කතා කරන්න අනුගේ මානසිකත්වයට බලපාන්න පුරුදු කරලා පස්සේ උන් ඔය දෙමාපියන්ට වෛර කරන්නේ ඒකමයි කියලා මට හිතෙනවා. උන්ගේ තියෙන පුංචි ලස්සන ජීවිතේ නැති කරලා මුන්ට මේ අමුතු සූට් අඳවාගෙන පහේ පන්ති ශිෂ්‍යත්වයේ කියලා මල වකාරයක් කරනවා. ඊට පස්සේ 10 විභාගය කියලා තව එකක් කරනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න ටියුෂන් දෙනවා. මේ හැම එකකින්ම අර ළමා සුන්දරත්වය නැති වුණාට පස්සේ ජීුන්ට එකම තෙයයි කියන්නේ දෙමව්පියන් සහ ගුරුවරුන්ට වෛර කරන එක විතරයි. ඉතින් ඊට පස්සේ ඒක බන්ධනයක් නෙවෙයි මාරාන්තික වෙනවා. ඒ නිසා මේ සෑම දෙයක් කෙරෙහිම මේට වැඩි ක්‍රමයකට බලන්න පුළුවන් චිත්තක්ෂණයක් ඕ සතිය පිහිටපු කෙනාට මේ චිත්තක්ෂණයක් සතිය පිහිටීම සඳහා මට කොයි වෙලාවෙද හරි ගියේ ඒක මටත් එකයි අල්ලපු ගෙදරත් එකයි මම මගේ එක වඩන්න ඕන නම් මම අල්ලපු ගෙදර එක්කනට සතිය වැඩිවීමට අවශ්‍ය කරන ඒ පහසුකම් දෙන්න ඕනේ කරදර මුක්ත ඉන්න කවුරු හරි හම්බෙන්න ඉස්සලා කල්පනා කරන්න මේ වැඩේ මෙයාට කියන්නේ නැතුව අඬන්නේ නැතුව මට සම්පාදනය කරන්න බැරිද නැත්නම් ওই தත්ත්වයට දෙන්නේ මට දරන්න බැරිද කිසිම කෙනෙක් ආත්ම ගෞරවයේ තියෙන කෙනෙක් එහෙම තියෙද්දි තව කෙනෙක් ගාට යන්නේ නැහැ කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. යන්නේ බැරිම තැන. ඒ නිසා මේ මිනිහට ඉක්මනට සලකලා ඉන්න අඬන බබා නතර කරන්න. හැබැයි කවදාකවත් ඉල්ලන්න එපා කාගෙන්. බැරිම නෑ. ඉල්ලීම කියන්නේ ඇඳිල්ලා. අපි හිඟා කාලේ තමයි ජීවත් වෙන්නේ. කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ජීවත් වෙනවා. එන්නේ ඒ ගතිය තියෙන්න ඕනේ භවනා කරනකොටත් කිසිම ප්‍රාර්ථනාවක් කරන්න එපා මට නිවන් ලැබේවා ධ්‍යාන ලැබේවා මට කහපාට පෙනේවා නිල් පාට ඒ හැම ඉල්ලීමක්ම ඇඳිලා එන එක බාර ගන්න ආනපාන කරනවා ආනපාන බාර ගන්න පිම්බීම් පැහැකිලුම් කරනවා ඒක බාර ගන්න ශබ්ද ඇහෙනවනම් ඒක බාර ගන්න හිත කරදර වෙලා තියෙනවා ඒක බාර ගන්න ඒකම තමයි සමාජ ධර්මය ආචාර ධර්මෙත් එච්චරයි ඉතින් මේ දෙක අතර එක ජීවිතයක් ඇතුලේ පෙළගැස්මක් ආපු ගමන් ඒ පුද්ගලයාගේ බාහිර ආකල්ප, අභ්‍යන්තර ආකල්ප, කෙලෙස්වල තියෙන ආකල්ප, රටවැසියාගේ තියෙන ආකල්ප වල ලොකු වෙනසක් සිද්ධ ඒ ඒ වෙනස වෙන්නේ නැතුව මේ නිවන කියන එකට එන්නේ. නිවන මේ නිකන් කාමරයක ඉඳගෙන කුෂන් එකක් උඩ ඉඳගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකෙන් අරගෙන ඒක සමාජයට දාලා හිතේ කෙලෙස් එක ගලපලා ඒ අනුව අවුරුදු ගණන් මේක ලැබෙන වැලක් වාගේ පොහොර දම දම දම දම වැල යන හැටියට මැස ගහගෙන ගියොත් කොයි කාලෙත් මේක කරතයි. ඒ නිසා මේ වගේ තැනකට පිරිච්ච පෙළඹිච්ච පිරිසකට මේක කිව්වොත් ලේසි. එහෙම නැතුව මේ අඹාගෙන පිටිපස්සේ ගිහිල්ලා මේ දරුවෝ වැඩි වැඩි කරන්න, ධන දහන්නේ වැඩි කරන පිරිසකට මේ කිව්වනම් ඒ මිසු ගාකරට වරදොලා තේරුම් ගන්න. ඒ නිසා මේ වගේ දේවල් ප්‍රසිද්ධිය කියන්නේ නැති නිසා මේ මුළු සූත්‍රෙම කවදාකවත් බණකට ගන්නෑ කවුරක්. මොකද හේතුව මේක කියලා තියෙනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා අපි බුදු වෙන්න ඉන්න කට්ටියනේ අපේ සෝවා රහත් වෙන්න ඉන්න කට්ටිය නිසා පසේ බුදුරජාණන් වහන්සේලා ඕනේ අපට අපි මේ බජව්වක් දාගෙන කණ්‍යා කෙරේ ඇලීගෙන කුලියා කෙරේ ඇලීගෙන මේ ගෙදර ඉඳලා නිවන් දකින්න ක්‍රමයක් හොයාගන්න බැරිද කියන එක තමයි තියෙන ලොකම රිසර්ච් එක දැන්. ගෙදර අතහරින්න නම් බෑ නිවන් දැක්කා. ඉගෙන තම්බි කියන කන්ද ගෙන්න ගන්න හදනවා තමන් ගාවට තම්බි යනවා වෙනකොට කන්ද ගාවට. ඉතින් මෙව්වට ශාට ප්‍රඥා කියලා කියන්නේ. <clears throat> බුදුජානනාංශික කරලා පෙන්නලා තියෙනවා මේ බ්‍රහ්මදත්ත රජුව කරලා පෙන්නලා තියෙනවා රජශ්‍රී අතහැරලා මේ ගිහිල්ලා කතා කරන්නේ. ඒ නිසා අපි එච්චරම රජ වෙලා නැහනේ. ඒ නිසා මේ ඇති වෙලා තියෙන උදකලා වැඩි වෙන බන්ධන අඩු කරන වස්තුකාම් පිළිබඳ සම්බන්ධතාවය සහ ක්ලේශකාම සම්බන්ධතාවය ඇති කරොත් පමණ රූප ධර්මයකට හිත යන්න පුළුවන්. ඒ නැත්නම් කවදාකවත් රූප ධර්මයකට හිත යන්න බෑ. අපි වස්තුකාම ක්ලේශකාම දෙකට පහඳිනවා. රූප ධර්මයකට හිත තිබ්බට පස්සේ තමයි ඒ යෝගාචර සාර්ථකත්වය හරහා රූපේ නිකන් හුදු සංඥාවක් වාටපත් කරගෙන රූප සංඥා මට්ටමට ආවට පස්සේ තමයි යෝගාචරයට භාවනාව පටන් ගන්නට විපස්සනා පටන් ගන්නයි කියලා තියෙන්නේ. ඉතින් සමහරෙකුට ඒක දැනට අල්ලලා තිනවා. සමහරු ඒකට එළඹිලා පෙළඹිලා වාසය කරනවා. තව සමහරු ඒක පිළිබඳව දෙකට දෙතාවර වෙලා කටයුතු කරනවා. කාටත් අඩු ගන්න මේක සුත්තමේ ඥානයක් පාඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. දේශනාව સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මේ සම්බන්ධව කාට හරි කියන්න කරන්න යමක් කියනවා අපි පොඩි වෙලාවක් ගන්නවා. මත ප්‍රකාශ කරන්න හෝ අප හැදිරි තැනක් කියනවා සුද්ධ කරගන්න. එහෙම නැත්නම් අපි ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කරලා සතිವಾರේ સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. චිත්තාවතාරම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. චිත්තාවතාරම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. චිත්තාවතාරම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා විනෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං ෝ ඥාතිරං හෝතු සුඛිතා මුනිනාතු ඉදං ෝ ඥාතිරං හෝතු සුඛිතා මුනිනාතු ඉදං ෝ ඥාතිරං හෝතු සුඛිතා මුනිනාතු කාල සමාගමෝ සර්ව සමාගමෝ හෝතු යාවී පාත්‍ර ඉමිනා පුඤ්ඤ කම්මේ මාමී පාද සමාදු සතං සමාදමෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමී පාද සමාදු සතං සමාදමෝ දුනාවිපාද ප්‍රතිය සාදු